ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්වය මහරගම නාවින්න ජයගත්පාරේ අංක 130 නිවසේ පදිංචි එස්.එල්. සමරවික්‍රම මහතා සහ එම මහත්මිය ඇතුළු දරුවන් විසින් හෝමාගම ජම්බලගස්වත්ත පිටිපන උතුර අංක 42 නිවසේ පදිංචි ආර්.පී. සේතන්සිඤ්ඤෝ මාතා සහ ආර්.පී. තිලකසේන සහ පවුලේ දරුවන් හෝමාගම ගලවිලවත්ත අංක 24න් 14 නිවසේ පදිංචි එන්.ඩබ්ලිව්. ජයනෙත්ති මහත්මිය ඇතුළු පවුලේ සැම කුලියාපිටිය බෝහිංගමුව පදිංචි එන්.ඩී. පොඩිමැණිකා මහත්මිය ඇතුළු දූ දරුවන් කොහුවල විජේමංගලාරාම පාරේ අංක 21 ඒ නිවසේ පදිංචි මානෙල් රණසිංහ මහත්මිය වැලිවේරිය ඇඹරළුව උතුර අංක 152 නිවසේ IB අමිත් කුමාරසිරි මහතා නවනගරය මුල්ලේරියාව ගොන්නගහවිට NT පෙරේරා මාවතේ අංක 497න් 5 ඒ නිවසේ පදිංචි සේපාලිකා වණිගසේකර මහත්මිය. කුරුණෑගල බාලදක්ෂ මාවත ජයන්තිපුර පාරේ අංක 1271 නිවසේ පදිංචි දුලානි සමරනායක මහත්මිය. 2011 වසරේ යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළ ගැසෙමු. ධර්ම ශ්‍රවණයට පෙර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 द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි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 පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා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 කෙරෙන ධර්ම දේශනා මාලාවේ අද මේ පින්වතුන් ඒ උතුම් ධර්ම දේශනාවකට සවන් දෙන්නටයි සූදානම් වන්නේ. මේ වෙද්දී ශ්‍රී ලංකාද්වීපේ පුරා යම්කිසි ප්‍රබෝධයක් ඇතිවීමෙන් තිබෙනවා. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 2006 වෙනි සම්බුද්ධ ජයන්තිය නිමිති කරගෙන මාගින් බොහෝ දෙනෙක් විමසනවා අනේ ස්වාමීනි කුමක්ද මේ සම්බුද්ධ ජයන්තිය ඇයි මේ සම්බුද්ධ ජයන්තිය 2600 වසරක් පිරෙන්නේ ඒක කොයි විදිහටද වෙන්නේ කියලා අපෙන් අහනවා 2550 සම්බුද්ධ පරිනිර්වාණ ජයන්ති. ඒ කියන්නේ මෙතෙක් කල් අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ සමරමින් බුද්ධ වර්ෂයේ භාවිතා කළේ උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ. එතකොට 2550 බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල 2550 මීට වසර 4කට කලින් සම්පූර්ණ වුණා. දැන් මේ ගත කරන්නේ 2554 වෙනි බුද්ධ වර්ෂයේ. 2550 මහමෙවුනාව භාවනා අසපුවෙන් අපි ත්‍රිපිටක සජ්ජායනාවක් සංවිධානය කළා දඹදිව බුද්ධ ගයාවේ වජිරාසන භූමියේ. ඒට ථේරවාද රටවල් සියලුම රටවල් එකතු වෙලා භික්ෂුන් වහන්සේලා මේ ත්‍රිපිටක සජ්ජායනාව අප විසින් ආරම්භ කළා. එෙහිදී තමයි අපේ සාකච්ඡාවට බඳුන් කළේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ සමරන්න අපට වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා. ඒ අනුව අපි එහිදී සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ වර්ෂයේ අප මේ විදිහට ගණන් බලාගත යුතුයි කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වර්ෂ ලබන අවුරුද්දට වර්ෂ 2555ක් වෙනවා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ වයස 35 දී. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාන අතුරු බුදුරජාණන් වහන්සේ නමක් හැටියට ගෙවූ කාලය අවුරුදු 45යි. එතකොට අවුරුදු 45 කාලේ තමයි සම්බුද්ධත්ව කාලය කියලා කියන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ඒ අවුරුදු 45ක සම්බුද්ධත්ව කාලය උන්වහන්සේගේ පරිනිර්වාණ කාලයට එකතු කළාම ඒ කියන්නේ 2555ට වසර 45ක් එකතු කරාම 2600 සම්පූර්ණ වෙනවා. එතකොට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ලබන වසරේ වෙසක් පොය වෙද්දී වර්ෂ 2600ක් වෙනවා. මා මේ ප්‍රකාශ කළේ මේ සංකල්පය ඉස්සලාම හටගත්තේ මගේ සිතේ. ඊට පස්සේ බුද්ධ බුද්ධ ගයාවේදී අප ස්වාමීන් වහන්සේලාත් සමග කතා කළා ලංකාවෙන් වැඩම කොට වදාළ නායක ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරලා අප කියා හිටිය මේක ලංකාවේ ප්‍රචාරය කළොත් යම්කිසි බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව මේ බෞද්ධ ප්‍රබෝධය ඇති වෙනවා අපට දකින්න ලැබෙනවා. ඉතින් මා පෞද්ගලිකව සන්තෝෂ වෙනවා පළමුවෙන්ම මගේ සිතේ ඇති වුණු සංකල්පයක් මේ ආකාරයට ප්‍රචලිතව යෑමෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට යම්කිසි ආලෝකයක් ලැබෙන නිසා. පින්වත්නි සම්බුද්ධත්වය කියන කරුණ අප කවුරුත් දැන සිටීම ඊටම වැදගත්. බුදුරජාණන් වහන්සේ නමක් පහළවන්නේ අතිශයින්ම කලාතුරකින්. ඒ කියන්නේ සමහර කාලවල කල්ප ගණන් බුදුරජාණන් වහන්සේලා නැහැ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පදාන සූත්‍රයේ දීඝනිකායේ දේශනා කොට වදාලා මේන් 91 කල්පයකට පෙර බුදු කෙනෙක් පහළ වුණා. ඒ තමයි විපස්සී කියන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙද්දී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000යි. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් ඒ කියන්නේ ආයි බුදු කෙනෙක් පහළ වුණේ නැහැ කල්ප 60ක් කල්ප 60ක් කියන්නේ අති විශාල කාල පරිච්ඡේදයක්. කල්ප ක්‍රමයට කතා කරපු දෙකක් තියෙනවා. එකක් ආයුෂ කල්ප අනිත් එක ලෝක කල්ප. ආයුෂ කල්ප කියලා කියන්නේ මිනිස්සෙකුගේ අදාළ ආයුෂ ප්‍රමාණය. දැන් බුදුරජාණන් වහන්සේ කල්පයක් වැඩ වැඩ සිටින්න කැමතියි කියලා එතන අදහස් කළේ අවුරුදු 120ක්. නමුත් මෙතන කල්ප කියන්නේ මේ වගේ සුළු කාල පරිච්ඡේදයක් නොවේ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ඇහුවා භාග්‍යතුන් වහන්සේ කල්පයක් කොයිතරම් වර්ෂ ප්‍රමාණයකින් යුක්තයිද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව වර්ෂ වලින් මේ කල්පයේ දීර්ඝත්වය ප්‍රකාශ කරන්න බෑ. ඊට පස්සේම ස්වාමීන් උපමාවක් කියන්න පුළුවන්ද? පුළුවන් කිව්වා. කියලා උපමාවක් දේශනා කළා. සතපම් හතක් උස එකෙන් යොදුනක් කුස යොදුනක් පළල යොදුන දිග ගල් පර්වතයක් තියෙනවා. වසර 100කට වතාවක් කෙනෙක් සිනිඳු සේලයකින් මේ ගල් පර්වතයේ පිස දානවා. කාලය ගෙවෑමෙන් මේ ගල් පර්වතය පොළොව මට්ටමට ගෙවෙනවා. නමුත් කල්පය අවසන් නැහැ කියනවා. දැන් අපිට කල්පයේ කොයිතරම් දීර්ඝද කියලා හිතාගන්න පුංචි දෙයක් තියෙනවා. දැන් බලන්න මේ මහා භද්‍ර කල්පය. මේ මහා භද්‍ර කල්පේ දැන් බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙලා ඉවරයි. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප ගෞතම මේ කොයිතරම් අනිත්‍යභාවයට පත් වෙලා තියෙනවද කියන්නේ ඒ මිනිස් ආයුෂ අවුරුදු 20000ක්ව තිබුණු කාලේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උපන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර නමුත් ඒ ඒ කාල පරිච්ඡේදය පිළිබඳ කිසිම සාධකයක් අපට පුරාවිද්‍යාත්මක වශයෙන්වත් ගන්න නැහැ. ඊතරම් මේවා අනිත්‍ය භවයට විනාශ ස්වභාවයට පත් වී ගිහින්. ඉතින් මේ නිසායි කල්ප 60 කැවෑමෙන් පස්සේ ආය පහළ වුණා කකුසඳ සිඛී වෙස්සබූ කියලා බුදුරජාණන් වහන්සේලා දෙනවා. ඊට පස්සේ ආය කල්ප 30ක් බුදුවරු පහළ වුණේ ඊට පස්සේ තමයි මේ මහා භද්‍ර කල්පේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියලා බුදුරජාණන් වහන්සේලා හතර නමක් දැනට පහළ වී අවසන් වුණේ. අනාගතයේ පහළ වෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඒ ගැන අපට යන්තම්වත් දැනගන්න ලැබෙන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා නොකළානම්. උන්වහන්සේ වදාලේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් ගිය තැනදී කියලා. එතකොට අපට පේනවා මේ යුගයේ ජීවත් වෙන අපට එතනට යන්නට අපට පේන තික් මානක යම්කිසි පාරක් නැහැ. නමුත් අපට පැහැදිලි පාරක් පැහැදිලි ධර්මයක් ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. මේ ධර්ම මාර්ගේ යන්න කවුරු හරි උත්සාහ කළොත් ඔහුගේ උත්සාහය යම් විදියකින් මේ බුද්ධ ශාසනයේදී සඵල නොවුනොත් මෛත්‍රී බුද්ධ ශාසනය ඒකාන්තයෙන්ම සඵල වේවි. හැබැයි මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කිරීමට උත්සාහ ගන්න පිරිසටයි ඒ අවස්ථාව තියෙන්නේ. ඉතින් පින්වත්නි දැන් අපි මේ සම්මා සම්බුද්ධත්වයේ කුමක්ද කියලා අපි යන්තමින් තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් මා තෝරා ගත්තා. මේ බුද්ධ දේශනාවේ නම සම්බුද්ධ සූත්‍රය. මේ දේශනාව සඳහන් වන්නේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම භික්ෂුන් වහන්සේලා ඇමතුවා. පින්වත් මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා. අවබෝධ කරන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධයේ ආйти දුක්ඛාරි සත්‍යයටයි. උන්වහන්සේ දුක ගැන දේශනා කරන තැන අදාලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සංක්ෂේපෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයි දුක. මෙන්න මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා. අවබෝධ කරලා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා ඒ කෙරෙහි ඇති ඇල්ම දුරු කරලා තෘෂ්ණාව නිරුද්ධ කරනවා. ඒ තෘෂ්ණාව නිරුද්ධ කරලා උපාදාන රහිතව ඒ කිසිවකට නොඇලී ඒ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වුනහම පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ බුද්ධ ශාසනයේ භික්ෂුවත් පංච පාදානස්කන්ධය අවබෝධ කරනවා. ඒ භික්ෂුවත් මේ පංච පාදානස්කන්ධ දුක අවබෝධ කරලා මේ පංච පාදානස්කන්ධයට නොඇලී මේ පංච පාදානස්කන්ධේ කන්දේ කෙරෙහි තියෙන තෘෂ්ණාව නිරුද්ධ කරලා පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ කුමකින්ද නිදහස් වන්නේ? දුකෙන්. දුකෙන් නිදහස් වෙනවා. ඒ භික්ෂුවට කියනවා පඤ්ඤා විමුක්ත කියලා. ප්‍රඥාව දියුණුකොට නිදහස් වූ කෙනා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ එකම කරුණකට තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා භික්ෂුවට ප්‍රඥා විමුක්ත කියලා කියනවා කුමක්ද මේ දෙකේ ඇති වෙනස ඇයි මෙහෙම වෙනසක් මේ එකම කරුණක් අරබයා තියෙන්නේ? එතකොට මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපගේ මේ ධර්මයේ තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි අපගේ මේ ධර්මයේ තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ නේත්‍රු කරගෙනයි අපගේ මේ ධර්මයේ තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි භාග්‍යතුන් වහන්සේටම මේ වදාළ කරුණෙහි ආර්ථය පැහැදිලි වන සේක්නම් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන සේක්නම් භාග්‍යතුන් වහන්සේගෙන් අසා මේ භික්ෂූන් මතක තබා ගන්නවා. එතකොට පින්වත්නි අපට පේනවා ඒ කල භික්ෂූන් හොඳට දැන සිටියා මේ බුදුරජාණන් වහන්සේ